සමහරු හැම දෙයකම කොටියා කොටියා කියලා බය කරන්න උත්සාහ කරනවා. දැන් අපි දැක්කන කාලයක් තිස්සේ විදුලි පුටුවක් ගැන කතා කරා, නොයෙකුත් දේවල් ගැන කතා කරා. අද අලුත් පිටුවක් පෙරලලා අපේ රට ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉස්සරහට යන්න අවස්ථාවක් උදා කරගෙන තියෙන්නේ. ඉතින් ඒකට ඒ හරහා රට දිගු වෙලා සාමය ඇති වෙනවට අන්තවාදී පිරිස් දෙමළ සහ සිංහල විරුද්ධයි. ඉතින් ඒ හැමෝම කියන ඒවා අපි අහනවා ඒ විවේචන ධනාත්මක නම් පිළිගන්නවා. නමුත් රජයක් හැටියට අපි මේ තීරණය අරගෙන තියෙනවා.